ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්ම සාකච්ඡා මාලාව පටිගත කරන ලද්දේ මීතිරිකල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2008 වකවානුව තුලදීය මීතිරිකල සේනාසනයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය සෑම සෙනසුරාදා උදෑසනකම එක් රැස් වී ධර්ම සාකච්ඡාවක් පැවැත්වීම කාලයක සිට පැවතගෙන එන චාරිත්‍රයකි. එම ධර්ම සාකච්ඡාවට අරන්නේ නේවාසික භාවනා යෝගීන්ද සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි භාවනා යෝගීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීම විශේෂිත කාරණයකි. මෙම වටිනා ධර්ම සාකච්ඡා මාලාව මෙහෙයීම කරන ලද්දේ අතිපූජ්‍ය උඩිරියගම ධම්මජීව ස්වාමිපාදයන්න් වහන්සේ විසිනි. මෙම වටිනා ධර්ම සාකච්ඡාවලියේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ ශ්‍රී ලංකාවේ පදිංචි පින්වත් රාජිත කාර්යවාසන් මහත්මයා විසිනි. Thank you.